සම්පත් ලැබෙන්නේ කොහොමද? අන්නේ ප්‍රශ්නයට දුන්න පිළිතුර තමයි අද මේ ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කළේ. බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විසුරුවා හරින මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ උසුලන්නේ ඉබ්බාගමෝ දඹුල්ල පාර පදිංචි HWB දයානන්ද මහත්මයා සහ පවුලේ හැමදෙනාමත් අසල්වැසියන් හිතමිත්‍රාදී මේ හැමදෙනාගේම දායකත්වයෙන් අද මේ පින්කම සිද්ධ කෙරෙනවා. අභාව ප්‍රාර්ථන මව්පිය ඥාතීන පින් පිනිස ජීවත්වන අයට ආශිර්වාද කරමින් මේ උතුම් පින්කම සිදු කරනු ලැබෙනවා. බණ ඇසීම විශාල පින්කමක්. වාඩි වෙලා හිටියට මදි සිහි කල්පනාවෙන් ඉන්න ඕන. ගේ දොර ගැන මගතොට ගැන කල්පනා නොකර ධර්ම දේශනාවෙහි සිත පිහිටවන්න ඕන. ඒකයි බණ අහනවයි කියන්නේ. දැන් මෛත්‍රී භාවනාව කළේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතින් මෙනෙහි කරන්නේ වගේ ධර්ම දේශනාවත් හිතින් මෙනෙහි කරමින් මේ බණ ටික අහන්න ඕන. එතකොට ඈතමග ගෙවාගෙන ආවේ ආපු ගමනෙන් විශාල ලාභයක්, පුණ්‍ය ලාභයක්. මේ කෙටි වෙලාව හරියට බණ ටික ඇහුවොත් සසර වසනතුරු සැප විපාක ලැබෙනවා. නවකප්පං සුත ධම්මං කියලා ධර්මයේ පෙන්වනවා. බොහෝම කෙටි වෙලාවක් බණ ඩිංගක් ඇහුවොත් මහා කල්ප 9ක් සැප ලැබෙනවා කියන. පුරා පැයක බණක් ඇහුවොත් කොහොම පිනක් ලැබෙයි? බණ දෙක තුනක් ඇහුවොත් කොහොම පිනක් ලැබෙයි? එහෙමනම් බෞද්ධ ආනාලිකාව පැය 24ම විවෘතයි ධර්මදේශනා. ඉඩ කඩක් ලැබිච්ච ගමන් බණඩිංගක් අහන්න පුරුදු වෙන. බුද්ධ වන්දනාවට ක්‍රියාහාර පූජාවට සහ සම්බන්ධ වෙන්න අතිවිශාල පිනක් Tamanට ලැබෙනවා. පින් ඇත්තෝ ලෝකී සැපෙන් ඉන්නවා. පින් නැත්තෝ ලෝකයේ දුක් විඳිනවා. පිනට ಜಾති ආගම් ભેද වංශ මොකුත්ම නැහැ. අන්‍යාගමික අයත් බනහනවා. අන්‍යාගමික අයත් මවට පියාට සලකනවා. කෙනෙකුට යමක් දෙනවා, දන්සල් දෙනවා. සමහරක් සත්තු මරන්නේ, පස්පව් කරන්නෙම නැති අය ඉන්නවා. මද්ද්‍රව්‍ය සෝදුව වට යෙදෙන්නෙම නැහැ. ඒගොල්ලොන්ට මොනවද ලැබෙන්නේ කොහේ උපන්නත් මහා ධන සම්පත. අන්න ඒකයි පිනට දාමට ಜಾති ආගම් ભેද වංශ නැහැ කියන්නේ. බෞද්ධ ජනතාවට විශාල පිනක් ලැබෙනවා. තොනරවන් සරණ ගිහිල්ලා සීලයක පිහිටාගෙනයි සියලු පින්කම් කරන්නේ. අනිත් අය කරන සියලු පින් පරදවා අපට ඉහළට යන්න පුළුවන්. සක්විත රජවරු වන්නේ පිනෙන්, ලෞතුරා බුදු වන්නේ පිනෙන්, පසේ බුදු වෙන්න පිනෙන් මහරහත් භාවයට නිවනට පත්වන්නේ පින් ඇත්තෝම පමණයි. ඒත් නිවන් සැප ලැබේවා කියලා හිතන්න ඕනේ. ඒගොල්ලොන්ට විතරයි නිවන් සැප ලැබෙන්නේ. අනිත් අයට භව සම්පත් ඕනතරම් සම්පත් ලැබෙනවා. ඔය බුද්ධ කාලෙත් ඉඳලා තියෙනවා අමිත භෝගී සම්පත් ඇති සිටවරු. ඒ ඔක්කොම රජගහනුවර මගධ රාජ්‍යයේ පහළෝනේ. පින් ඇත්තෝ. ඕනම සම්පතක් තිබෙන එකයි අමිත භෝගී කියන්නේ. ඒගොල්ලෝ තුනුරුවන් වැඳලා තුනුරුවන්ට යමක් පූජා කරලා ඒ විපාක මේ බලන්න කොච්චර වැදගත්ද එක තැනැත්තෙක් මල් අටක් පූජා කරලා තිබුණ කාශ්‍යප <clears throat> බුදුරජාණන් වහන්සේගේ සෑයට ඒ මල් පූජාමේ පින අදත් එතුමා දෙව්ලොව සැප විඳිනවා සමහරට මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකන් දෙවොලොව ඉඳලා නිවනටපත් වෙයි. එහෙනම් අපි මේ කරන බුද්ධ පූජාව වන්දනාව ගෞරවයෙන් කරන්න ඕන. තියෙන හැටියට යමක් පූජ කරන්න ඕන. සංසාරවත් ගෙවා නිම කළ නොහැකි පින් ඒවා. එවදු අයට සංසාරේ ඕනම සම්පතක් ලැබෙනවා. නොලැබෙන සම්පතක් නැහැ කියලා ධර්මයේ පෙන්වන්නේ. චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයු වන්නෝ සුඛං බලං හතරයි ඊළඟට සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හයයි මේ දානමාන වැඳුම් පිදුම් කරන අයට ආයුෂ හම්බ වෙනවා ශරීර වර්ණය හම්බ වෙනවා සැපේ හම්බ වෙනවා බලය හම්බ වෙනවා මරණයෙන් පස්සේ දෙව්ලොව සුගතිය අතෝ නිබ්බාන සම්පති ඊට පස්සේ නිර්වාණ සම්පත්‍ය මැදද බලන්න. පින්දහම් කරන වැඳුම් පිදුම් කරන අයට මෙලෝ සම්පත් ලැබෙනවා, පරලෝ දෙව්ලෝ ලැබෙනවා, නිවන් සම්පත් ලැබෙනවා. අන්නී වතාවත් ටික හරියට කළොත් ඔබ අප හැමෝටමත් මේ කියන සියලුම ආනිසංස ටික ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින වැඩි කරගන්න. එච්චරයි ඕන කරන්නේ. පින් ඇත්තා ගලක් උඩ හිටිය සියලුම දේ හම්බ වෙනවා. පින් නැති මිනිහා ධනවාදීන් ඉන්න තැනක හිටියත් කැම වීමක් නැහැ. බලන්න කොච්චර වෙනසක්ද. ඒ නිසා පිනට ගරු කරන්න. හොඳට පින් දහම් කරගන්න තුනුරුවන් සරණයන් හොඳට පන්සිල් රැකගන්න. මවුට පියාට සලකන්න. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන සමගින් සමාදානෙන් වාද බේද නැතුව ජීවත් වෙන්න. ඒ ටික හොඳටම ඇති. ඒ අතර බණඩින්ගක් අහලා භාවනාවක් කරලා හිතගත නිවාස අනසගෙන නිවන් සුවය ප්‍රාර්ථනා කරගන්න. අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ආව ළමයෙක්. මේ ළමයා අහනවා ස්වාමීනි මේ ලෝකෙ මිනිස්සු සමහරක් ධනවත්. සමහරෙකුට ධනෙ නැ දුප්පත්. මේ කෙනෙකුට ධනෙ ලැබෙන්න පෝසත් වෙන්න තම කෙනෙකුට ධනය නොලැබෙන්න දුප්පත් වෙන්න හේතුව මොකක්ද කියලා ප්‍රශ්නය ඇහුවේ. ළමයා හේතුව නම් කර්මයයි කිව්වා. එච්චරයි උත්තරේ. කර්මය කියලා කිව්වා. තේරුම් ගන්න බැරි වුණා. ස්වාමීනි මේක විස්තර කළොත් ආන්නේ විස්තර දේශනාවයි අද දේශනාවේ මාතෘකාව. ධනෙ ලැබෙන්නේ කාටද දිව්‍ය සම්පත් ලැබෙන්නේ කාටද? ඒක හොඳට මෙතනින් කියනවා. ඉදපනමානව ඒකච්චෝ ඉත්තේවා පුරිසෝවා සමනස්සවා බ්‍රාහ්මනස්සවා දාතා හෝති. අන්නම් පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං සෙය්‍යා වසද පදීපෙයං ළමයා මේ ලෝකේ කාන්තාවක් හෝ පිරිමි කෙනෙක් ඕනම කෙනෙක් සමනස්සවා බ්‍රාහ්මනස්සවා දාතා හෝති ශ්‍රමණක් බ්‍රාහ්මන උතුමන්ට යමක් පූජා කළා වෙයි අන්න කර්මය කියන එක පුණ්‍ය කර්මය එතකොට යම් කිසි කෙනෙක් තමා සතුදය තව කෙනෙකුට පූජාවක් කළොත් ආන්න ඒකට කියන කුසල කර්මය. හැබැයි හිත හොඳ වෙන්න හිත හොඳින් යමක් පූජා කරන්න <clears throat> හිත හොඳින් දන් හැන්දක් දුන්නත් ඇති. හිත නරකින් මහා දන්සලක් දෙනවට වඩා හිතේ සතුටින් බත් හැන්දක් කෙනෙකුට දුන්නත් ඇති. එච්චර බලවත්. මේ කාටද දෙන්නේ සමනස්සවා බ්‍රාහ්මනස්සව. සිල්වත් ගුණවත් උතමෙකුටයි මේ යමක් පූජා කරන්න. ඒ ආනිසංස දන්න නිසා තමයි ලෝක බෞද්ධ ජනතාව තුනුරුවන්ටම යමක් පූජා කරන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේට නවලෞතුරා ධර්මයට ආදි මහා සංඝ රත්නයට යමක් පූජා කරනවයි කිව්වොත් තමනුත් ඒට යමක් දෙනවා. බලන්න රුවන්වැලි මහසෑය සකස් කරන වෙලාවේ දෙවියෝද බ්‍රහ්මයෝද නාග සොපර්ණයෝද නා රාජරාජ මහා මාත්‍යෝද ගම්රට වැසියෝද අදුස්්‍ය මානව හරියට උදව් කළා. අද දෙනෝ දාහක වඳින පුදන සෑය. ඒ වගේම ශ්‍රම දායකත්වයෙන් අතිවිශාල පිරිසක් වැඩ කළා. හැමෝටම වේතන දුන්න රජතුමා. ඒ හැමෝටම පින්වත්නි සුගති සම්පත් ලැබුණා. නිවන් සම්පත් ලැබුණා. අන්න ඒව ගැන හිතලා කල්පනා කරලා අපි මේ කෙනෙකුට යමක් දීම වැඩි කරගන්න ඕන. මවට, පියාට, ගුරුවරුන්ට, යාචකාදීන්ට, ద్వාදරුවන්ට, ඥාතීන්ට, අසල්වැසියන්ට. එහෙම පරිත්‍යාගය කරලා ඊළඟට තොනරවන්ත යමක් පූජා කරනවා. මහා ගෞරවාන්විත පූජාවක්. දාන වස්තු 10ක් තියෙන. දිනේම 10යි. අන්නම් කියලා කිව්ව ආහාර වර්ග. තමා කන දේවල්, අනුභව කරන දේවල් පරිත්‍යාග කිරීම. පානං කිව්වේ ගිලන්පස, ඇල් වතුර, උණ වතුර, රෂ්ඨපාන, බෙහෙත් ඖෂධ. මේ ඔක්කොම වැටෙන්නේ පානං කියන සංඛ්‍යාව. ඇල් වතුර එකක් දුන්නත් පින්. බුදුරජාණන් වහන්සේ තැල්පැන් උණුපැන් පූජා කරන විශාල පිනක්. දානමාන පූජා කරන විශාල පිනක් ඒව කෙරෙන්න ඕන පුළුවන් හැටියට. වත්තං මවට පියාට වස්ත්‍ර ගිහි ජනතාවට නම් වස්ත්‍ර පූජාව තුනරුවන්ට නම් චීවර පූජාව අෂ්ට පරිස්කාර පූජාව ඒක තුනරුවන්ට විශේෂ ගෞරවනීය පූජාවක් ඒක යානං ගමන් පහසුකම් සලසා දීම යටත් පිරිසින් පාවහන සංගල සෙරෙප්පු දෙක පයට වාහනේ පාවහනේ කියලා කියන විට පයට කරදරයක් නැතුව යන්න පුළුවන් ගමන් පහසුකම් සලසා දීම සෙරෙප්පු දෙකක් පූජා කිරීම ආදී ඕනම දෙයක් වලත් ඒක වැටෙනවා යාන පූජාවට මාලා ගන්ධ විලේපන මල් පූජාව සුවඳ පූජාව බෙහෙත් හේත් පූජාව විලේපන ගැන ඇඟේ ගල්වන දේවල් බෙහෙත් හේත් පූජාව සුවඳ ද්‍රව්‍ය පූජාව සෙය්‍යා වසත පදීපෙය සෙය්‍යා කියලා කිව්වේ ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට පැදුරු ඒවා පූජා කිරීම ඒක වැටෙන ඒ සංඛ්‍යාවට ආමසත කියන්නේ කටුමැටි ගහලා හෝ කොළ අතු වහලා කුටියක් හදලා පූජා කිරීම. වෙහෙර විහාර හදලා පූජා කිරීම ආවසත පූජා. නැති බැරි අයට ඔක්කොම එකතු වෙලා ගෙයක් හදලා බාර දෙන එකත් විශාල පූජාවක්. පදීපේයන් පහන් පූජාව. පහන, තෙල්, තිර පූජාව. ඒතර වස්තු 10ක් තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ජනතාවට පරිත්‍යාග කළ හැකි වස්තුන් 10ක් දේශනා කළා. ඒ කාටද ලැබෙන්නේ විපාක? තමන්ට අනුන්ට නෙවෙයි තමන්ගේ දෑතින් යමක් දුන්නොත් ආපස්සට කරකෙන විපාකය තමන්ට. දීපු දේ වටිනාකම ස්වල්ප වෙන්න පුළුවන්. කුඩා දෙයක් දුන්නත් මහත් දෙයක් හම්බ වෙනවා. කුඩා දෙයක් දුන්නොත් මහත් දෙයක් හම්බ වෙනවා. පුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ චරිත බැලුවාම මහ පුදුමයි. කුඩා දෙයක් දීලා මහත් දේවල් ලබා ගන්න. පියමතරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කළ සෑයක් හදලා විවෘත කරන දවසේ අතිවිශාල ජනතාව පංචතෝරේ නාද සාදුනාද මල් පහන් ගිලන්පස පිරිකර පූජා කොඩි දජ පතාක මේවා ප්‍රදර්ශනය කරමින් සෑය ප්‍රදක්ෂිනා කරන පැත්තක හිදලා තියෙන අහිංසක මිනිස්සේ කනේ මිනිස්සයට මලුත් නැහැ ගිලම්පසත් නැහැ මොකුත් නැහැ මෙයා කල්පනා කරන අනේ මේ හැමෝම යමක් දිනන මට නැහැනේ මොකුත් තමන්ගේ කරේ උතුරු සළුව තිබුණා. ඉන්දියාවේ හැමතැනම අද වුණත් උතුරු සළුවක් දාන. සළුවක් කරේ දාගෙන ඉන්නේ. මේක ගඟට ගිහින් ඉක්මනින් සෝදගත්තා. කෝටුවක ගැට ගහගත්තා. දැන් මෙයත් අර පිරිසත් එක්කම අර මහා සෑය වටේ ප්‍රදක්ෂිනා කරන කොඩි පූජාව. සද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් මේ පූජාව කරන්නේ මේ තැනැත්තා රහත් වී නිවන් දකිනාතුරු වේ කොඩි පූජාවේ ආනිසංස වෙන්න බලන්න. උතුරු සල්ුවේ වටිනාකම ඊටාම ස්වල්ප මාත්‍රයි පූජාවෙන් ලැබුණ පිනනම් රහත් වනතුරු විපාක දුන්න. ඒ නිසා හැමෝම පින්වත්නි මේ කරන පින්කම් සදහසිතින් ගෞරවයෙන් ඕනෑකමෙන් කරගන්න හැබැයි අසවලා මෙහෙම කරා මට නෙහෙම හිතන්න එපා. තමාට පුළුවන් විදිහට පින්කම් ටික කරගන්න. පුළුවන් හැටියට. පැත්ත ගෙදලා පින් ලබා ගන්න. ඒත් ප්‍රමාණවත්. අන්න එහෙම පින් දහම් කරාම වරදින්නේ නැහැ. එතකොට දැන් මේ දසදාන වස්තු පූජා කළාම සෝතේන කම්මේන එවං සමත්තේන එවං සමාදින්නේන කායස්ස වේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති මේ මහා පින්කමේ අනුහස මේ තනත්තායේ කර්ම සමාදානයෙන් මේ පුණ්‍ය කර්මයේ සදහසිතින් කරගත්තු නිසා මරණින් පස්සේ යන්නේ කොහාටද දෙව්ලොවට චාතුරු මහරජකාදී සදෙව්ලොවෙන් තැනක උපත ලබනවා එතකොට දෙව්ලොවට යන්නත් වාසනාව තියෙනවන හැමෝටම බෑ. දැන් ওই කියලා දුන මෛත්‍රී භාවනාව හොඳට කරන්න. සියලු සත්වෝ සුවපත් වෙත්වා හැම ඉරියව්වකම හිතින් මෙනෙහි කරන්න. හිත හැදෙනවා. ඒතකොට කරන පින්කම් බලවත්. සීකල්පනාවෙන් කරන්න පුළුවන්. ඔය පසුගිය දවසක උපාසක කෙනෙක් මරණයටපත් වුණා. අවසාන වෙලාවේ දරුවෝ ඇඳ ළඟට ආවහම කියන වහාම ඉවත් වෙන වහාම ඉවත් වෙන්න කියලා. අහන මොකද තාත් එහෙම කියන්නේ? මේ පේන්නේ නැද්ද ඇඳෙත් ඇඳ වටේ මල් අතුරවලා කියනකොටම දරුවෝ අඬමින් පැත්තකට ගියා. අනේ තාත්තනම් ජයගත්තයි කියලා. එතුමා කාටවත් කරදරයක් නැති කෙනෙක්. ස්වාමි දියණියට, දරුවන්ට, අසල්වැසියන් කාටවත් වචනකින්වත් කරදර නැහැ. දැහැමි ජීවිතයක් ගත කළා. අර දෙව්ලොවෙන් ඇවිල්ලා පරසතු මදාරාමල් ඇඳ වටේ දාලා තියෙන. එයාට විතරයි පේන්නේ. සුළු මොහොතකින් මැරුණා යන්නේ නැති දෙව්ලොව. දෙව්ලොවෙන් එක්කන් යන්න ඇවිල්ලා ඒ අවසාන මොහොත. අන්න ඒ විදිහට කවුරුත් මේ හිත හදාගන්න මහන්සි ගන්න. හිතේ තණ්හාව, තරහව, වෛර, ක්‍රෝධ, මදමාන වැඩි අන්න ඒවා ටික විනාශ කළ දාන්න මහන්සි ගන්න. ඒ බඳු කෙනා ළඟට දෙවියෙක්ට කවුරුත් කිට්ටු වෙන්නේ තණ්හාවතරා වෛර ක්‍රෝධ මදමාන අඩුනම් හොඳට පින්දාම් කරනවා නම් දෙවියොත් බ්‍රහ්මියොත් කිට්ටු වෙනවා කාගෙත් ආශිර්වාද ලැබෙනවා හොඳ හිතින් යන්නට පුළුවන් සුගතියට අන්න ඒක වැදගත් දැන් එතකොට නෝචේ කායස්ස වේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපද්දති ඉතින් මරණයෙන් පස්සේ මේ කියන චාතුරු මහරජිකාදී සදෙව්ලොවින් තැනකට නොගියේ නම් මෙයාට මොකද වෙන්නේ කියලා අහනවා. මේ මෙච්චර පින්දහම් කරලා මරණයෙන් පස්සේ දෙව්ලොවට නොගියොත් සචේ manussත්තං ආගච්ඡතන්න. ඉතින් ඔහු manuss ලෝකයට එන්නේය. ওই පුනරුත්පත්ති කතාව තියෙන්නේ. මේ ලෝකේ ඉඳලා මැරිලා ආයිත් ඉපදෙලා තැනක. ওই පසුගිය කාලෙක කියමනක් මේ දලදා මාලිගාව ළඟ හිටපු ළමෙක් මේ ගඟේ නාන්න ගිහිල්ලා හදිසියෙ මරණයටපත් වුණා. ඒ ළමයා දැන් මාතර දෙවොන්දර උපත ලබා දැන් ඉලන්දාරිය. දැන් මේ ළඟත් එක්ක සම්බන්ධයි. එහෙමමයි මෙහෙමමයි දෙන්නයි. බලන්න එතකොට මේ හොඳට ජීවත් වුණා දලදා මාලිගාව වැඳපිදුවා දෙව්ලොවට ගියේ නැහැ. manuss ලෝකේ වාසනාවන්ත තනකුපන්. හොඳ ළමයි. අන්න ඒවා හිතට අරගෙන මේ ජීවත්වන කෙටි කාලේ හොඳින් ඉන්න ඕන. මවට පියාට හොඳට සලකන්න ඕන. පරලෝ ගිහිලා නම් පින් ටිකක් දෙන්න ඕන. උදේ ආවස බුදුන් වැඳ ගන්න ඕන. අනේ මට වැඩ තියෙනවා කියලා විතරක් හිතන්න එපා. කරුණා මෛත්‍රී ගුණ ටික දියුණු කරන්න ඕන. ওই මෛත්‍රී භාවනාව හොඳට දියුණු කරගන්න. ඉතිවිසෝ ගාතාව නිතරම හිතෙන් මෙනෙහි කරන්න. සෝදුව සුරාව, දුරාචාර මේ ලෝකෙම විනාශ කරන ඒවට කිට්ටු වෙන්නවත් එපා. ඒ පැත්තේ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් වම් මේ පැත්තට ගන්න මහන්සි ගන්න. විශාල පිනක් ඒක. ලෝක සත්වයාට ආශිර්වාද කරන්න. එතකොට ඒ පින් බලෙන් අපිට පුළුවන් පින්නවත් මනුස්ස ලෝකෙට එන්න ආපව්. අනිත් මිනිස්සුන්ට වඩා වෙනස්. පන්සලට යන වෙනව, බණ අහනව, භාවනා කරනව, පිනට දාමට ලැබෙනවා. වාසනාවේ. යත්ත යත්ත පච්චාජායත මහා භෝගෝ හෝති යම් යම් තනක මේ තැනැත්තා උපන්නේ නම් මහා ධනවතෙක්ය අන්න බලන්න මහා ධනවතෙක් මහා භෝග සංවත්තනිකායේ සාමානව පටිපදා ළමයා මේක තමයි මිල මුදල් කෙත්වතු යාන වාහන ආදී සම්පත් ලැබෙන ක්‍රමය දන් දීම දන්දන තනත්තා ලෝකීය මහා ධනවතෙක් කියලා කිව්වා. එහෙමනම් ඔබ අප කොච්චර දන් දෙනවද? එහෙනම් දන් දීමේ මෙලව පරලෝ විපාක භෝග සම්පත් ලැබීම ඊළඟට නිවන් සම්පත් ලැබීම. සතර අපායට වැටිලා බෑ දුකෙන් නිදහස් වෙන්න. එක්ක මනුලොව ඉන්න ඕන, එක්ක දෙව්ලොව ඉන්න ඕන. දෙව්ලොව ඉඳලා අතිවිශාල පිරිසක් නිවනටපත් වුණා. සෝවිසි අසංකේයයක් මේ බුද්ධ ශාසනයේ නිවනටපත් වුණා. ඔය මහා සමයේ සූත්‍ර දේශනාවේදී අසංකේයයක් නිවනටපත් වී තිබෙන එක දෙවියෙකුට ඉන්න ඉඩක් අඩක් නැහැ. ඉන්දියාව, ඉන්දියන් සාගරය, ලංකාව පැත්ත මේ ඔක්කොගම දෙවියන්ගෙන් පිරීලා බ්‍රහ්මයින්ගේ. එක දිව්‍ය පුත්‍රයෙක් එහෙට යනවා මෙහෙට යනවා ඩිංගක් වාඩි වෙන්න තැනක් නැහැ. ලංකාවේ දකුණු මුහුද පැත්තේ අන්තං ඉඩඩින් ගත වෙන වාඩි වෙන්න වන්න බලන්න. මහා සමයේ සූත්‍ර දේශනාවේ ආපෝ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සංඛ්‍යාව ගණන් කරන්න බෑ. අසංඛ්‍යයයි ගණන් කරන්න බෑ. ඒ තරම් පිරිසක් නිවනටපත් වුණා වාසනාවන්ත ඔක්කොම දෙවුළු වෙන්නේ. එහෙමනම් අපිත් මෙන්න මේ පුණ්‍ය සම්පත්තිය වැඩි දියුණු කළොත් නම් මොනම දෙයකින්වත් කරදර පීඩා නැහැ. ආයු වර්ණ සැප බල ඥාන භෝග සම්පත් පරිවාර සම්පත් සුගති සම්පත් ඥාන සම්පත් කියන ඕනම සම්පතක් ලබන්න පුළුවන්. දුගී දුප්පත් වුණා කියන්නේ අසරණ අනාථ වුණා කියන්නේ ගේ දොර ඉඩකඩම් නැහැ කියන මිල මුදල් නැහැ කියන ධනට පිනිට විරුද්ධ වෙලා මවට පියාට කාටවත් කෑම ඩිංගක් දුන්නේ නැහැ. කෑම බීම දම් පින්කම් වැලැක්කුවා අන්න දැන් විපාක කැරකුණා අසරණයි දුගී දුප්පත්. එහෙනම් කාටවත් දෙන දෙයක් වළක්වන්න දෙපා. තිරිසන් සතෙකුටවත් දෙන දෙයක් වළක්වන්න දෙපා. හොරාතුරෙකුට දෙන දෙයක් හෝ වළක්වන්න යන්න දෙපා. වැලැක්කුවොත් ආපස්තර කැරකෙනවා. එහෙමනම් ඔබ අප සියලු දෙනා මහා වාසනාවන්තයෝ. ඒ වාසනාවන්තකම අදීගෙනාවනේ සංසාරෙන් මේ ගේන්නේ. සංසාරෙන් ගෙනාපු වාසනාව මෙතනින් නතර කරගන්න එපා තවත් වැඩි කරගන්න. තවත් වැඩි කරගන්න. බුද්ධ ශාසනයයි මනුස්ස ජීවිතයයි දෙක එකතු වුණේ අපේ පෙර පින හැමෝටම මේ වාසනාව නැහැ. අන්න ඒවා ගැන හිතලා කල්පනා කළ කවුරුත් මේ මහා පුණ්‍ය සම්පත්තිය දියුණු කරගෙන අවසන් හුස්ම දක්වාම යන්නට ඕන. එතකොට වරදින්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංග ධාරීන්ගෙන් නගතන්පත් කවදාකවත් gedara ඇතුලේ ධනක් වළඳලා නැහැ. කවදාකවත් ඇඳක පිට තියලා නැහැ. වාඩි වෙලාම ඉන්න බලන්න උග්‍ර ප්‍රතිපත්තිය. කවදාකවත් දායක කාරකාදීන් දෙන සිවුරක් පොරවල නැහැ. පාංශු කෝල. එහෙ මේ දාලා තියෙන ඔහුල ගන්න. මේ විදිහේ පින්නතුනේ මහා පුණ්‍යවන්ත ජීවිතය ලබන්නට ප්‍රාර්ථනා කළේ පින්වත්නි පියුමතරා බුද්ධ ශාසනයේදී. පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දුතාංගධාරී භික්ෂූන් වහන්සේ නමකට අද අගතන්පත් අනතුරු දුන්නා. මේ ළමයාත් හිතුව අනේ මමත් ලබන්න ඕන කියලා විශාල දානයක් දීලා ස්වාමීනි මට අනාගත බුද්ධ ශාසනයක දුතාංගධාරීන් අතර අගතන්පත් අනතුරු ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළා. ඒ ශාසනය රහත් වෙන්න ඕන. කියලා මේ දවස පටන් පින්වත්ටි දම්පින්කම් කරන්න පටන් ගත්තා. මහා දානමාන පින්කම් කරලා සීල සමාදාන බණ භාවනාවල යෙදුව තනතුරම පැතුවා. සංසාරේ සුගතියෙන් සුගතියටම ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේටත් ඔය බෝධි සම්භාර පුරණ කාලෙත් පිහිට වෙලා ඊළඟට මේ බුද්ධ ශාසන කාලේ සියල්ලම අතහැරලා මහාන වෙලා රහත් බවට පත් වුණා. කාශ්‍යප ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉන්න නිසා මහා කාශ්‍යප නම ඇතුව මහා කාශ්‍යප. ඇයි උරුවේද කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කුමාර කාශ්‍යප වගේ නම් ගොඩක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේට නම තිබුව හැමෝගෙම ඉහළ නිසා මහා කාශ්‍යප නම. ඉතින් මේ ස්වාමින් වහන්සේ රහත් බවට පත් වුණා. හැමදාම මේ දුතාංග සමාදන් වෙන. දුත ධර්ම කියන්නේ වීරිය වඩන දේවල්. දවසට එක වේලයි වළඳන්නේ. පාංශකෝල චීවර පරිහරණය. ඒ වගේම රුක් මුල් වල වාසය, ලිමහනේ වාසය. සෝහනේ වාසය කරන ওই විදිහට දුතාංග 13ක් තියෙනවා. දුත ධර්ම වීරිය වඩන අංග 13ක්. පොර ඇඳක පිට තැබුවේ නැහැ කිව්වම පිරුණුවන් පානතුරු බලන්න පොඩි වැඩක්ද කියන. කාටද පුළුවන්? බලවත් උත්සාහය ඇති උතුමන් වහන්සේ කෙනෙක්. බුද්ධ ශාසනයේ අනුබුදු මහරහතන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මේ ශාසනය අතට ගත්තේ උන්වහන්සේ තමයි. එතකොට ඒ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දුතාංග ධාරියන් අතර අගතන්පත් අනතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේටම සමානයි. පොඩ්ඩක්වත් වෙනස් නැහැ. සමහරක් බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන කාශ්‍යප හාමුදුරන්ට පූජා කරනවා. කාශ්‍යප හාමුදුරුවෝ කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ලොකු පැටලිල්ල. දවසක් කාශ්‍යප හාමුදුරුවන්ට අම්මා කෙනෙක් දාන ටිකක් හදලා පූජා කළා. කලේ බුදුරජාණන් වහන්සේට. කාශ්‍යප හාමුදුරුවෝ මෙන්න ඊට පස්සෙන් එනවා. ආය රම්ම දුවගෙන ගියා. ගිහලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය තිබෙච්ච එක ඉල්ලගත්ත ගත්ත අත දාලා. ස්වාමීන් මේක මං හැදුවේ මේ කාශ්‍යප හාමුදුරන්ට කියලා. ගිහලා පෝජ කරා කාශ්‍යප හාමුදුර. මේක දැනගත්ත මහා කාශ්‍යප රහතන් වහන්සේ. අනේ මම නම් ඉන්නේ කොහොඳ මදි. බුදුරජාණන් වහන්සේට මහා ගෞරවයක්. දේහේ සමානයි. ගමන සමානයි. ඉන්නේ කොහොඳ මදි කියලා වැඳලා සමුගෙන වනාන්තර ගතවනා යම් දවසක ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවෙන්න එන එදාට මට දැනේවා. මේ ගහේ කොළ ගෙඩි වැටෙන්න ඕන කියලා අදිෂ්ඨාන කළා. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ තමයි පින්වත්ටි වැඩලා තියෙන අපහු. එතකොට ඒ මහරහතන් වහන්සේගේ ජීවිතේ මේ තරම් සරුසාර වුණේ දානමය පින්කමේ අනුහසින්. සීල භාවනාවන්ගේ අනුහස එහෙමනම් හැමදෙනාම මේ දේශනාවට අනුව පිනම වැඩි කරන්න වෙනවා. ගේ දොර ගැන, දරුවෝ ගැන, දරුමුණුබරෝ ගැන, මිල මුදල් ගෙතුවතු ගැන මගේ මගේ මගේ කියා අල්වාගෙන හිටියොත් නම් වැරදුනා. හොඳ තැනකට යන්න බෑ. අර ගෙදරම ප්‍රේතයෙන් භූතේ කමනුස්සෙක් වෙලා ඉඳ වෙන ලොකු තොইলයකුත් කරන්න වෙයි. අන්න ඒකින් බේරීම සඳහා හැමෝම බුදුගුණ භාවනා කරන්න මෛත්‍රී භාවනා කරන්න ওই පින් ටික වැඩ කරන්න මහා දෙව් රජ කෙනෙක් වෙන්න පුළුවන්. මහා ධනවතෙක් අතර උපදින්න පුළුවන්. ඒ හැම දෙයකටම වඩා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් සදාකාලික සැප ඇති අමහා මහා නිවන් සම්පත්ම අවබෝධ කරගන්නට පුළුවන්. ඉහළම සම්පත ඉහළම සම්පත ඊට වඩා ඉහළ සම්පතක් නැහැ. නිර්වාණ සම්පත්තිය තමයි ලෝකයේ තියෙන ඉහළම සම්පත්තිය. අන්න ඒකට දාන සීල භාවනා පින්කම් තුනක් ඕන. ඒක තමයි ඔබ අප මේ දියුණු කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබිච්ච දායාදය. දෙමව්පිය අපේ වට හුරු කෙරෙව්වා. පොතපතෙන් ඉගෙන කියාගත්තා, දේශනාවෙන් දැනගත්තා. ඒ නිසා දැන් අපි දාන සීල භාවනා පින්කම් කරන පිරිසක් නිතර බණහන පිරිසක් අන්න ඒවා පුළුවන් තරම් වැඩි දියුණු කරලා සීලාදී ප්‍රතිපත්ති ටිකත් හොඳට දියුණු කළොත් නම් පින්වත්නි අපට මොනම දෙයකින්වත් සංසාරේ අඩුවක් පාඩුවක් වෙන්නෙම නැහැ. සාපිපාසාදී දුකකට යන්නේ නැහැ. මේ දේශනාවෙන් කියවුනේ අන්න ඒ ටික තමයි. දන් දුන්නොත් සියලු සම්පත් ලැබෙන්නේය. දන් දීමෙන් වැළකුණොත් පින්කම් වැළැක්වුවොත් මොනම දෙයක්වත් නොලැබෙන්නේය. ඔය ඉන්දියා බුද්ධ ගයා වඳින්න ගියයි දකින්න ඇති දුෂ්කර ක්‍රියා ප්‍රදේශ. අපෝයි මිනිස්සු විඳින දුක අතපය කළු පාටයි වතුර ලිංගක් ඇඟට දාගල නැහැ. සබන් කෑල්ලක් නැහැ කොහොමවත්ම. කෑම නැහැ, බීම නැහැ, දුම් පැලඳුන්න, පෙරේතයෝ වගේ. මේ තරම් දුක් විඳින්න මොකද හේතුව? කෙනෙකුට යමක් දුන්නේ නැහැ. දානමාන පින්කම් වැළැක්වුවා මිනිහෙක් වෙන්න පින තිබුණා. ජීවත් වීමේ වාසනාව නැහැ. මරුණගෙන් පස්සේ ආපහු අන්ත දුකට වැටේ. ඒවා හොඳට අපි හිතට ගතට අරගෙන අපි දෙවිවරු වාගේ ඒ ජීවිත බැලුවාම මේ දල්වාගත්තේ පහන නම් නිවා ගන්න එපා. මරණය දක්වා පින් වැඩි කරගන්න. හිතේ තණ්හාව වැඩි පුරුවන් තරම් අඩු කරගන්න. තරහව වැඩි මෛත්‍රී භාවනා කළ තරහව අඩු කරගන්න. පරිත්‍යාගයේ හොඳයි තවත් දියුණු කරගන්න. දිනපතා පංචශීලයේ සමාදන් වී රැක ගන්න. පොයට අටසිල් ගන්න. බණ ඩෙංගක් අහන්න භාවනාවක් කරගන්න. මේ ටික කරගත්තොත් සංසාරෙටම ඇති. සංසාරෙටම ඇති. එවැනි පින්දාම් කරලා මෙලොව ජීවිතයත් හොඳට හදාගෙන පරලොව ජීවිත පෙළත් හොඳට ගත කරලා ඊතායෙක් මන් භවයකදී ඔබ අප හැමෝටම සාන්ති ලක්ෂණ අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්න මේ ධර්ම දේශනා මේ පිනත් හේතු වේවා වාසනා වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න ඕන එහෙමනම් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ ඉබ්බාගම දඹුල්ලපාඩ පදිංචි SWB දයානන්ද මහත්මයා ඇතුළු හැමදෙනාම සන්තෝෂයටපත් වෙන්න අනුගාමික මහා නිධානයක් මේ තන්පත් කරගන්න තාවේ. දලදා වහන්සේ වැඩ ඉන්න පැත්තටයි මේ ආවේ වාසනාවන්තයි. එහෙමනම් බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කළ සීලයක පිහිටා මෛත්‍රී භාවනා කරලා වස්තු සම්පන්න නිවන් සම්පත් ලැබෙන්නේ දන් දීමෙන් මොනම දෙයක්වත් නොලැබෙන්නේ දන් පින්කම් නොකිරීමෙන් යන බැවින් ධර්ම ශ්‍රවණය කළ මේ රැස්පත් කරගත්තා වූ පිනත් තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත් පින SWB සෝමදාස මුදලාලි පියාණන්ටත් වී බේබිනෝනා තමන්ගේ මෑණියන්ටත් අරුණෝනිස් මාමා ඇතුළු පවුලේ අභාව ප්‍රාතුණු සියලුම ඥාතිවරු මේ පින් දකීව අනුමෝදන් වේවා මේ පින් ලබාගෙන සැපේටපත් වේවා විරාෝග්‍ය ආදී සම්පස්සිද්ධ වේවා සකල සම්පත් වැඩි දියුණු වේවා දුක පීඩාවක් අපා දුකක් අකල් මරණයක් කිසි කලකවන්නම වේවා පින්වත් ගුණවත් යනවත් ජීවිතයක්ම ලැබේවා පරලෝකීය මව්පිය ඥාතීන්ට අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්නේ මේ බණාන හැමෝගෙම පරලෝකීය ඥාතීන්ට පරම්පරානුගත ඥාතීන්ට අපවත්වීව දාළ බෞද්ධානාලිකා නිර්මාත්‍රව ලතිපූජ්‍ය පණ්ඩිත දරණාගම කුසලදම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත්වීව දාළ මහා සංඝරත්නයටත් රටදය වෙනුවෙන් දිවිපිදෝ රණවිරෝත් විපත් කරදරවල මරණීයටපත් වුණ අයත් බණහන ලක්වසල වැසි හැමෝගෙම පරලෝකීය ඥාතීන් මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපේටපත් වේවා ආරෝග්‍ය ආදී සම්පත් සිද්ධ වේවා අමහා මහ නිවන් සම්පත් ලැබේවා කියලා සාදුකාරයක් දෙල පින් දෙන්නේ ඔබ අපහදාවදා තබා සුජීවත් වෙන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන් සහෝදර සහෝදරයන්ටත් මේ පින් අත්වෙලා ඒ හැමෝමන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් සම්පත් ලබත්වා ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විශ්ණුගතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙද්බෝසතානන් දුටුගමන දිව්‍ය රාජා මහා මායා දිව්‍ය රාජා වැස්සවලා කුන්නවලා කුදවියෝ විශ්කම් දිව්‍ය පුත්‍රයාද සක්දේව රජතුමන් ප්‍රධාන සකල දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් ලබාගෙන හැමෝටම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා දෙවියන්ටත් අමහා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරා. මේ මහනුවර පුරවර වාසී ලංකා වාසී ලෝක වාසී අනන්ත ලෝක වාසී සියලුම සත්ත්ව ප්‍රජාවට මේ පින් අත් වේවා. මේ පින් බලෙන් සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අමහා මහා නිවන් සම්පත් ලැබේවා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ ආනාලිකාවේ සභාපති පූජ්‍ය බරලන්දි වජිරඥාන ස්වාමින් වහන්සේටත් මේ විහාරස්ථාන විහාරාධිපතින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝව සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. තමන්ගේ දිනියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සති සමාධි ඥාන දියුණු වේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතය ගත කරන්නටත් සුභ වාසනාවන්ත අනාගතයක්ද ගොඩ නැගේවා කියලා පියා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධෙන් වහන්සේ ගුරුවන් වැලි මහසෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානය අනුභවයෙන්ද බුද්ධගයාව බෝධීන් වහන්සේ වජිරාසනය අනුභව බලයෙන්ද ලුම්බිනී බරණැස කුසිනාරාම ජේතවනාරාමයේ වේළුවනාරාමය අපේ අටමස්ථාන සලසුමස්ථාන වල අනුභවයෙන්ද තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු ਸਰුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභවයෙන්ද අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද තණ්හං කර මේදං කර සරණං කර දීපං කර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝවිත අනෝමදස්සේ පදුමනාරද පදුමත්තර සුමේද සුජාත පියදස්සේ අත්තදස්සේ ධම්මදස්සේ සිද්ධාත තිස්සබොස්ස විපස්සීසිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලා ගණන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජාන භා බලයෙන් බුද්ධ ඉර්ධාන භා බලයෙන් අවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්යානුභාවයෙන් ආරි මහ සංඝ රත්ය අනන්ත ගුණ බලයෙන් දෙවරකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් තම තමා විසින් ජීවිතේ පුරා රැස් කරගත් පින් බලයෙන් මේ දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන SWB දයානන්ද මහත්මයතුළු පවුලේ හැමෝටමත් අසල්වැසියන්ටත් හිත මිත්‍රාදීන්ටත් බණහන හැමෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා ධන දානීය සීසුරු සැප සම්පත්තියෙන් වැඩෙත්වා තමන්ගේ රැකී රක්ෂා කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු තියුණු වේවා අසනී පපුළු පද්‍රව නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍රක පලන වින කොඩ වින බන්ධන යක්ෂ ප්‍රේත බෝ තමනුස්ස කලදර දුරු වේ ආරක්ෂාව සත සාන්ති ආපද දියුණු සැලසේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතය ගත කරගන්න හැමෝටම වාසනාව ලැබේවා තබන පියවරක් ගානේ ගන්න හෙන හුස්ම රැල්ලක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ මේ පින් බලෙන් හැමෝටම සද සාන්තිය යහපත සැලසේවා මරණයේදීත් මේ පින්කම සීපත් වේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වා සතර පා දුක සාපිපාසාදී දුකක් අඳ බිරිගොළු ආත්මභාවය දුගීමගී අසරණකම සංසාරයේ කිසි කලකවත් නොම වේවා සත්පුරුෂයෝ නිවන් දකින අතුරු ලැබේවා සත්පුරුෂෝ නොලැබේවා සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපදාවත් ලැබේවා නෑබෑ නොකියා දන් දෙමින් පාරමී ගුණ දියුණු කරලා බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ නිවේශනසේ පැමිණ වැඩ වදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර මහා නිවන් පසක් කිරීමට මේ පිනත් හේතු වේවා වාසනා වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්හේ සම්බතන් පුන්න සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාසං අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාසං අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්칸තු ශාසනං ආකාසට්ටා සම්මට්ටා දේවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්칸තු දේශනං ආකාසට්ටා සම්මට්ටා දේවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු